ආමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සීති සමනල සීනාසනය මුල් කරගෙන මේ පවත්වන වැඩපිළිවෙල වලදී මාසිකට සැරයක් පවත්වන දවසේ ධර්ම දේශනා ගත්තොත් අපි ඒ සඳහා මහා මංගල සූත්‍රය මුල් කරගෙන දවසින් දවස දවසින් දවස ඒ මහා මංගල සූත්‍රයෙන් මාතෘකාවකට ගන්නවා. නමුත් අපි අද මේ දවස් තුනක වැඩමුළුවකට මුළු දී ඉන්න වෙලාවක නිසා මට හිතුණා ඊට පරිබාහිර වෙනත් මාතෘකාවක් දිගේ ධර්ම දේශනාවල් පවත්තා. ඉතින් අපිට ඒ සඳහා අද අවස්ථාව ලැබෙනවා හෙට නෙවෙයි අනිද්දා ආය අවස්ථාවක් ලැබෙනවා. ඒ සඳහා මම ඉදිරියෙන් තියාගත්තා මේ සනිමිත්ත සූත්‍රය කියලා සර්වචනාචි දේශනා කරපු කෙටි නමුත් බොහොම විස්තර ඉතිරිච්ච පැතිරිච්ච සූත්‍රයක් මේක සඳහන් වෙලා තියෙන්නේ සරුවත්න දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දුක නිපාතේ දෙකේ කර්ම දැක්වෙන පොතේ සානිමිත්ත වර්ගයේ පළවෙනි සූත්‍රය. මේ වර්ගයේ යටතේ සූත්‍ර රාශියක් පෙළ ගැසිලා තියෙනවා සංග්‍රහ වෙලා තියෙනවා. ඒ හැම එකෙම කියවෙන එකම පණිවිඩයයි. නමුත් එක එක මූණවරකින් සඳහන් කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩමුළුවට සම්බන්ධ වෙන අපගේ භාවනා කටයුතු වලට මේ සූත්‍රයෙන් ਸਰවචනංශයෙන් පෙන්වන හදන පණිවිඩය අපේ දැනට තියෙන දැනුමින් අත්දැකීමෙන් උකහා ගන්නයි. මේ ਸਰවචනංශයේ සඳහන් කරනවා සනිමිත්තා භික්කවේ uppajjanti papaka akusala dhamma no animitta. අපේ හිතේ යම් පාපක අකුසල ධර්මයක් පහළ වෙනවනම් ඒ සෑම දෙයකටම නැතුව බැරි ලක්ෂණය තමයි ඒකට නිමිත්තක් තියෙන්නේ. කවදාකවත් පාපක අකුසල ධර්මයක් ඒ මතුවෙච්ච කෙනාට නොදැනියෙන්නේ නැහැ. නිමිත්තක් සහිතවමයි එන්නේ. ඒ නිසා සනිමිත්තා වික්කවේ උපජ්ජන්ති පාපක අකුසල ධර්මා නො අනිමිත්තා. ඒ නිසා අපිට එදිනෙදා ජීවිතයේ දැනෙන හැම දෙයක්ම නිමිති ගන්න පුළුවන් හැම දෙයක්ම සුද්ධ වශයෙන් කියන්න පුළුවන් පාපක අකුසල ධර්ම කියලා. ඉතින් ඒ පාපක අකුසල ධර්ම පින් පව් වශයෙන් කුසල් අකුසල් වශයෙන් নানা විදියෙන් අපි බෙදලා ගත්තට සරුවචනාංශය කියන්නේ සියල්ලම පාපක අකුසල ධර්ම. ඉතින් ඒකට බෞද්ධයන්ට සෑහෙන පටලැවිලක් වෙනවා. අපි මේ ආගමෙන් ඉගෙන ගන්න දේ, භාවනා ඉගෙන ගන්න දේ තමන්ගේ අත්දැකීමේ ඉගෙන ගන්න දේ ඒ නිසා මේ වගේ සූත්‍ර වැඩි බණවලට මාතෘකා කරන්න යන්නේ මාතෘකා කරන්න ගියාම දේශිකයන් වහන්සේ තපාසුරටපත් වෙනවා අහන අය තපාසුරටපත් වෙනවා ඒ නිසා අහන අය යම් ප්‍රමාණයක හික්මීමක් යම් ප්‍රමාණයක සමාධි ප්‍රඥාවක් වඩපු කෙනෙකුට නම් මේක මේ ਸਰවඥාංශයෙන් පෙන්වන කාරණා තේරුම් ගන්න පුළුවන් ඉතින් එහෙම අර මූලික සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැති කෙනකොට මේක නිකන් අපි දැනට ඉගෙනගෙන තියෙන සදාචාරයත් එක්ක පටලැවෙනවා ඒ මොකද අපිට සදාචාරයේ තියෙනවා මංගල නිමිති ආමංගල නිමිති හොඳ නිමිති නරක නිමිති කියලා જાතියක් උදේ කියනවා නිමිති සියල්ලම හොඳ නැහැ උපදින තාක් කෙලෙස් උපදින්නේ නිමිත්තක් සහිතවයි නිමිත්තක් රහිතව නෙවෙයි කියලා ඒක තව මේ විදිහට රෝග ලක්ෂණේ හඳුනාගෙන ඒක සර්වචනංශේ ඒකට බේතක් කියනවා තස්සේව නිමිත්තස්ස පහාන තමන් අඳුනගත්තොත් මෙන්න මේ නිමිත්තෙන් දනවන්නේ මෙන්න මේ කෙලෙෂයි කියලා තස්සේව නිමිත්තස්ස පහනා ඒවංති පාපකා අකුසල ධම්මා නහොಂತಿ ඒ මතුවෙන නිමිත් මතුවෙන කෙලෙසේ නිමිත්ත පහවීමත් එක්ක කෙලෙසයක් පහ වෙනවා යම් නිමිත්තක් සහිතව නම් කෙලෙසයක් මතුවෙන්නේ අපි දැනගත්තොත් මෙන්න මේ නිමිත්තෙන් මෙන්න මේ කෙලෙසයයි මතුවෙන්නේ කියලා නිමිත්ත නැතිවීමෙන් කෙලෙසෙ නැති වෙනවා. ඒ නිසා අපේ භාවනාව අපිට කියන්න පුළුවන් පැහැදිලිවම නිමිත්තක් නැති කිරීමේ කරන භාවනාවක්. මුළු භාවනා ජීවිතේම අපි කරන්න හදන්නේ නිමිති දුරවන් කෙරෙන්න. නමුත් අපි සාමාන්‍යයෙන් භාවනා කරන්න ගියොත් බලන්නේ අපි නිවිදි මතු කරගන්න කරන කතාවල් තමයි කමඨාන් සුද්ධ කරනකොට මතුවලා තියෙන්නේ. මට අර නිමිත්ත මතු වුණා මේකට මේකට වැඩිය හොඳයි මේ නිමිත්ත මතු කරගන්නේ කොහොමද? ආදි වශයෙන් මේ කියන එක හරස්කඩක් අරගෙන ගිහිල්ලා මේ අනිමිත්ත තැනට ගෙනියන්න හදන කරන කතා ලංකාවේ බුද්ධ ශාසනයේ දැන් අවුරුදු 10 ගානක ඇහිච්ච නැති කතා. අපි নানা ආකාරයෙන් සංස්කෘත වශයෙන් ආගමික වශයෙන් සමාජික වශයෙන් විවිධ හඳුනා ගැනීම සහ විවිධ නිමිති ලබා ගන්නයි මේ ලෝකේ කරන තරක් ව්‍යාපාර අපි කරන්නේ. හැම ව්‍යාපාරයක්ම අපි කරන්නේ ඒ විදිහේ නිමිති ඇති කරගන්න. ඇති කරන අරයට වැඩිය මේක ලොකුයි මම අරය ලොකුයි කියලා මේ නිමිති හරහා තමයි සම්පූර්ණ කතාව යන්නේ. ඒ නිසා කතා කරන හැම තැනකදීම විවහරට හැම තැනකදීම ඒ වගේ නිමිති ගැනීම සිද්ධ වෙනවා. නිසා ස්වરૂපයෙන් කිතයි කතා වැඩි නම් කෙලස් වැඩි. අය මොනවාක් කතා කරන නිසා කෙලස් අඩු වෙනවා නම් ස්වභාවයක් තමයි ඒ කෙනාගේ කතාව අඩු වෙන්න හේතුව ඒ කෙනා දේවල් වලින් නිමිති ගන්නව අඩුයි. ඉතින් ඒ මොකද හේතුව නිමිත්තක් කියන එකෙන් අදහස් කරන්නේ නිත්‍ය සංඥාවක්. හැම වෙලාවෙම යමක් අඳුරගන්න වෙන්කොට දැනගන්න අනිත් එකෙන් වෙන් කරන්න ඒක එක සැරයක් ඇවිල්ලා ගිහිල්ලා බෑ අපි එහෙම දෙයක් කවදාකවත් නම් කරන්නෙත් නෑ වෙන්කොට හඳුනගන්නෙත් නෑ ඒ ගණන් ගන්න දෙයක් නෑනේ වතුර ඇදපු ඉරක් වගේනේ අහසේ මේ වලාකුළක් වගේනේ නමුත් ඒක නැවත නැවත එනවනම් ජීවිතේට අදාළ නම් තමයි අපි ඒක නිමිති ගන්නෙ සංඥා තියාගන්නේ ඉතින් ඒක නිසා සනිමිත්ත වෙන හැම දෙයක්ම අනිවාර්යයෙන්ම නිත්‍ය සංඥාවේ ඉඳගෙන පටලවා ගැනීමක් ඒ නිසා මේ නිත්‍ය සංඥාව ඉදලා පටලවාගත්ත දේ අනිමිත්ත සංඥාවට දාලා බලන මිනිහට යෝගාවචරයි. එහෙම නැත්නම් මතුවෙන මතුවෙන දේ වෙනස් වෙන එක භාවනාවේ ජීවුණක් කියලා සලකන මිනිහට කියන භාවනා ජීවුන වෙනවා කියලා. එහෙම නැත්නම් යමක් මට නැවත නැවත ලැබේවා මේකම ලැබේවා ආදි වශයෙන් යම් ආකාරයක අපට මේ සමාධිය මේ ධානය මේ මාර්ගඵලය මේ විපස්සනා ඥාන මේ හැම එකටම අපි නම් වරන් දාලා තියෙනවා නිමිති දාලා තියෙනවා ඒ හැම දෙයකින්ම පේනවා ඉව්වගෙන් පවා කෙලෙස් උපදවනවා මට අරක තියෙනවා මේක තියෙනවා අරක ලබා ගන්න ඕනේ මේක ලබා ගන්න ඕනේ කියලා. ඒක පාවිච්චි කරලා ඇති වැරද්දක් නෑ. අපි දන්නවා සංවේදනය සඳහා මේක අවශ්‍යයි කියලා. නමුත් කවුරු හරි මේ එකක් වෙනුවෙන් දුවනවා නම් එළවෙලව ඒ අනිවාර්යයෙන්ම නිමිත්තක් කරගෙන තියෙනවා. නිමිති ගන්න බැරි තැන නිමිත්තක් කරගෙන තියෙනවා. අනිමිත් අනිත්‍යතාවය ගත යුතු තැනක නිත්‍ය සංඥාවක් කරගෙන තියෙනවා. ඒක ඒකෝට විපල්ලාශයක් වෙනවා. නිසා ලෝකේ තියෙනා වූ ඒ විපල්ලාස හතරෙන් අනිච්ච සංඥාව ගත යුතු තැන නිච්ච සංඥාව ගන්න හදන දඟලීලා තමයි පුත්තජන ලෝකේ තියෙන්නේ. යෝගාවචර වෙන්න හදනවා කියලා කියන්නේ තමයි මෙතෙක් කරගෙන තිබුණේ නිත්‍ය සංඥාව අරගෙන මේ නිත්‍ය සංඥාව නිසයි මට මේ දරතේ ආවේ මේ නිත්‍ය සංඥා නිසයි මට මේ අසහනය ආවේ මේ නිත්‍ය සංඥා නිසයි මට මේ දැවිලි තැවිලි ආවේ ඒ නිසා මේ නිත්‍ය සංඥාවට හේතු වෙනා වූ මේ නිමිත්ත දුරුවන් කරන, ගිවං කරන, ක්ෂය කරන, වැය කරන, නිරෝධයටපත් කරන භාවනාව අපිගෙන යෝගාවචරය කියනවා. යම් දවසක මේ ලෝකේ තියෙන සීලම නිමිති ජීවම් කළ හැකි, ක්ෂය කළ හැකි, වැය කළ හැකි, නිරෝධයටපත් කළ හැකි කියනකොට අර ශාසනය පිළිබඳ ලොකු අයිතියක් එනවා. ශාසනයේ පිහිටියා වෙනවා. ශාසනයේ තීතියක් ලැබුවා වෙනවා. ඊට පස්සේ යාට ඒක සාක්ෂාත් කරන්නේ පිළිබඳ කටයුතු කරනකොට සීක පුද්ගලයෙක්, ආර්ය පුද්ගලයෙක් එතකොට යා මේ අනික් කට්ටිය වගේ පොඩි ගහන්න එකතු කරන්න නම් කරන්න දඟලනවා නෙවෙයි. ඒ පොඩි ගහපු දේවල් එක එක අරගෙන ඒකේ පොඩිය ලියලා බලනවා. විසිතුරු කරලා බලනවා. ඒකේ ගන්න දෙයක් නැති බව දැක ගන්නවා. දැක්කට මොකද ඊගාව පොඩියක් ගන්නවා තවත් දිගරනවා. ලිය ලියා විසිතුරු කර කර කර කර බලාගෙන යනකොට එයාට එන්න එන්න බුදුරැස් වීදෙන්න පටන් ගන්නවා. එන්න එන්න ධර්මයේ තේරෙන පටන් ගන්නවා. එන්න එන්න සීලේ වටිනාකම තේරෙනවා. එන්න එන්න සංඝයා කියන්නේ කවුද කියන එක තේරෙනවා. ඒක නිසා මේ නිමිත්ත කියන එක අපිට අරමුණ කියනවා. ආරම්භණය කියලා කියනවා. මේකම අල්ලගෙන තමයි සර්වඥාන්සේ මේ අපිට භාවනා ක්‍රමයක් ගන්නලා තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි මේ ඉදිරිපත් කරගන්න හදන ක්‍රමය වචනෙට නැගිය හැකි, sannivedanaya කළ හැකි කාරණයක්. මේ මේ මේ sannivedanaya කරන්න බැරි තරම් ගැඹුරු දෙයක් sannivedanaya කරගන්න පුළුවන් තාලයටපත් කරන එක තමයි සර්වඥාන්සේක තියෙන මහා කර්මාවලිය. අපිට වගේ කෙනෙකුට මේක හිතා ගන්නවත් බෑ මේ වගේ අnder දෙමලයක් කොහොම බණකට කියන්නද කොහොමද සූත්‍රයකට දාන්නේ සූ කොහොමද සමීකරණයක් හදන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ විස්තරේ විස්තර කරන්න යනකොට අසන්නගේ ಗುಣ රාශියක් අපේක්ෂා කරන්න වෙනවා සංනිවේදනයක් වෙන්න. අසන්න මේක හොඳට දැක දැක ගන්නා සුළුව එළඹ පෙළඹ වාසය කරන්න ඕනේ. මේ කතා කරන භාෂාව මේ කතා කරන සංඥා ටික පටන් ගැනීමදී අත්‍යවශ්‍ය දෙගොල්ලම එකදී කතා කරන්න ඕනේ. ඒ වගේම වෙනසකට කැමති වෙන්න. මේ ස්ථිර කරගන්න, නිත්‍ය කරගන්න හදනව නෙවෙයි. තමගේ දැනුම පවා, තමගේ පරමාර්ථය පවා එන්නේ එන්නේ වෙනස් වෙන බව දැනගන්න ඕනේ. අන්නේ වෙනස් වෙන බව දන්න කෙනාට නම් මේ සූත්‍රයේ එක සැරයක් කියවලා, දෙසරි කියවලා, තුන් සැරේ කියවලා, හතර සැරේ කියවලා භාවනා කරනකොට තේරෙනවා. දවසින් දවස දවසින් දවස සූත්‍රයේ අර්ථය පරිණාමයටපත් වෙනවා. එන්නේ එන්නේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක නිමිත්තක ඉඳලා නිමිත්තක් නැති තැනට යන එක භාවනාව කියන අර්ථයේ තේරුම් ගත්ත කෙනෙකුට විස්තර කරලා දීම සඳහා ඒ කරන දේ විස්තර කිරීම සඳහා බටහිර ලෝකයක් උත්සාහ කරලා තිනවා යම් ප්‍රමාණයකට නමුත් ඒ උත්සාහය එච්චරම සාර්ථක වෙච්ච බවක් නැහැ නමුත් සර්වඥාන්සේන හරියටම ධර්මයක් කියලා නව ලෝකෝත්තර ධර්මයක් කියලා ඒක ලස්සනට පෙන්ලා දීලා තියෙනවා මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේක දැනගෙන කළොත් දැනගෙන ඉව කතරගම නතරන් ගියොත් අතරගම අතරමඟ වගේ මෙන්න මේකේ පටලවිල්ලක් මේ අවුරුදු 2600 තුල සිද්ධ වෙලා දැන් අපි මේ ධර්මයේ තියෙන අර ඊටාම ගැඹුරු කොටස අතහැරලා ධර්මය කියලා පොත්තිකකට කබඩ් එක තියලා හඳුන් කුරු අල්ලගෙන වැඳගෙන ධර්මයක් කරගන්න හදන මේක තමන්ගේ හුස්ම හරහා තමන්ගේ සක්මන් පියවරක් හරහා තමන්ගේ ජීවිතය හරහා තේරුම් ගන්න තියෙන එකෙන් අපි ටිකක් දුරස් වෙලා තියෙනවා. ඉතින් අපි බලන්න හදන්නේ පුළුවන් කියලා. ඒක හරියට ආයශරයක් අපේ තියෙන පොතේ දැනුමත් එක්ක අත්දැකීමත් එක්ක මේ බුද්ධජානකසේ පෙන්නන්ට තස්සේව නිමිත්තස්ස පහානා ඒවං තේ පාපකා කුසල ධම්මාන සොන්ති කියන විදිහට එක නිමිත්තක් කරන එක නිමිත්ත ගෙවෙන කම්ම බලලා ඒ නිමිත්ත ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න මේ පාපකා කුසල ධර්ම ටික අපෙන් දුර වෙනවාද මේක අපේ යෝගාවචර ජීවිතය අපි අත්දකින්නවාද කියලා දැනගන්නයි කැමති. එනිසා උගදෙනෙක් ඒ ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත තේරුම් ගන්නට නම් ඇත්තටම භාවනාවට ජීවිත පරිත්‍යාගයෙන් කැපවිච්ඡාය උත්සාහ කරන භාවනාවක් පේන්න තියෙනවා. නමුත් ඒක සඳහා මූලිකවම මම මේ මේ අසවල් නිමිත්ත අරගෙනයි මේ පරිශ්‍රණය කරන්න කියලා ඒ සඳහා එක නිමිත්තක් කොටු කරගෙන ඒ නිමිත්ත හඳුනා ගැනීමදී නම් සියලු දෙනාම දුර්වලයි. අපි ඔය කොම නිමිතිත් එක මේ ප්‍රශ්නේ ඔප්පු කරලා පෙන්නන්න බෑ. ඒ නිසා අපි ලක්ෂයක් කෝටියක් නිමිති අතර එකක් අරගෙන ඒ නිමිත්තේම හිත පීඩවලා හොඳට නිමිති අරගෙන ඒක හොඳට අරමුණු කරලා ඒකේ හොඳට ස්වභාව ලක්ෂණ දැකලා ඒක හොඳට සටහන් දැකලා ආකාර දැකලා බල බලා ඉන්නකොට ඉන්නකොට ඒ ආකාරයේ සටහන් ඒ නිමිති ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන තන බව නම් අපිට ජීවිතය තුළ අත්දකින්න පුළුවන්. නමුත් ලෝකේ තියෙන හැම නිමිත්තක් මරන හැම නිමිත්තම ක්ෂය වෙනවා වෙනවා දකින්න ගත්තොත් අපිට සංසාර ගමනක් යන්න වෙයි. එක ජීවිතයක ඔප්පු කරගන්න බෑ. ඒක නිසා මේ මම භාවනා කරලා අනිමිත්ත එහෙම නැත්නම් අනිච්ච සංඥා ඔප්පු කරන දේ කොයි නිමිත්තද කියන එක තමයි අපි ප්‍රධාන කර්මස්ථානයි කියලා ගන්න. ඒක හොඳට අදාළ දෙයක් වෙන්න ඕනේ. ඒක හොඳට කිරලා මැනලා වෙන් කළා දැනගන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. ඒකට මෙන්න මෙහෙම සාධාරණීකරණය කිරීමක් ਸਰවචනාංශේ පෙන්නනවා. අපි සාමාන්‍ය පෘථග්ජනයේ gedarak torak කරගෙන අමුදරුවන් රැකගෙන දුවා දරුවන් රැකගෙන රැකියාව කෘත්‍යයක් කරගෙන ඉන්නවා ගත්තොත් ඒ මනුස්සයා දවසට ගන්න නිමිති ප්‍රමාණය මෙතෙකයි කියලා ප්‍රමාණ කරන්න බෑ. ඒ තරම් ශීඝ්‍ර නිමිති ප්‍රමාණයක් ගන්න මනුස්සයා තමයි අපි පෘථජනයයි කියලා කියන්නේ අසහනශීලී ජීවිතයක් ගත කරන මනුස්සයෙක් කියලා කියලා කියන්නේ. ආත්‍යතිගත ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ දැවිලි දැවිලි සහිත ජීවිතයක් ගත කරනවා. ඒකට බුදුන්සේ පාවිච්චි කරන නම් තමයි කාම ගුණ. කාමරමුණු ගුණ කරනවා කියලා කියන්නේ පොත් කරනවා කියන එක. ගොනු කරනවායි කියන එක. වෙලු දමනවායි කියන එක. එක පිට එක පිට රස කරනවා හැත් බැඳෙනවා කියන එක තමයි ಗುಣ කරනවා කියන්නේ. අපි අංක ගණිතේ ಗುಣ කරනවා කියලා කියන්නේ වැඩි කරනවා. ඒ නිසා කාම ගුණ කියලා කියන්නේ අපි දවසක ගන්න අරමුණු ප්‍රමාණය කිසිසේත්ම බුසලකින් මැනලා කියන්න බෑ, බාල්දියෙන් මැනලා කියන්න බෑ, ටොං වලින් මැනලා කියන්න බෑ, ඉලක්කම් වලින් මැනලා කියන්න බෑ. මේක වැඩි කිරීම තමයි මේ විචිත්‍ර ජීවිතය කියන්නේ අපි බලන රූප වල සටහන් සාකාර වැඩි කරන්න වැඩි කරන්න යන එකට කියන පොහසත් වෙනවා කියන්නේ. ගොඩාක් රූප ඇරන ගොඩාක් වර්ණ සටහන් වැඩි කරනවා අපි කියනවා අපි අම්මලාට තාත්තලාට වැඩි ගොඩක් රූප අපිට තියෙනවා. බලන්න පුළුවන්. රූප වාහිනී තියෙනවා. විනෝද ගමන් යනවා. දිවි ලෝකේ යනවා. අපායට යනවා. තොරම් බලන්න යනවා. වෙසක් කුරු බලන්න යනවා. සංගීත සම්දර්ශන බලන්න යනවා. එහෙම නැත්නම් භක්ති ගීත බලන්න යන මේ ඔක්කොගෙම කරන්නේ මොකද? අර බලන රූප ප්‍රමාණය වැඩි කර කර කාම ගුණ කරනවා. ශබ්ද ගත්තාම බටේර සංගීතයේ ඉන්දියානු උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ ක්ලාසික් රොක් මියුසික් සාමාන්‍ය දේවල් ඉතින් මේවා වැඩි කරගෙන වැඩි කරන එකට අපි පොහසත් වෙනවා. ඉතින් මේකට කරන කාම ගුණ කියලා. ජීවිතල හැන්ද වෙනකන් හම්බ කරන්නේ කාම ගුණ. ඊට පස්සේ ගඳ සුවඳ ගත්තොත් කාශ්මීරයෙන් ගෙන්නනවා. ලංකාවේ හදනවා. নানা ප්‍රකාර ගඳ සුවඳ පිළිමුත් ඔය සාමාන්‍ය තරපය කාන්තාවක් ගාවට ගිහිල්ලා බලන්න ඕන තරම් දැක් ගන්න පුළුවන්. ඒ ඒකේ සීමාවක් නැහැ. මුද්දම පොහසත් දිනු නගරයකට ගියාම වැඩිම බඩු ගණන් කොහෙද කියලා බැලුවොත් ඒ ගඳ සුවඳ දේවල් විකුණන තැන් වල තමයි තියෙන්නේ. එක අංශයක් ඒක කලඳක් මෙච්චර ගණන්. ඉතින් මේ හුඟක් වැඩි කර ගන්න පුළුවන් වෙන හුඟක් පොහසත් කියලා රාජ්‍ය වල ගිහිල්ලා මේ ගඳ එකතු කරනවා. රස සඳහා විවිධ ආහාර జాති, විවිධ පාන జాති, විවිධ දේශීය විදේශී වන් සකස් කරලා වැඩි කිරීම තමයි අපි මේ රජවන් වෙනස් කරමින් ප්‍රතිපත්ති වෙනස් කරමින් බෝසත් ප්‍රේමී දුවා ධර්මණ්ඩක් දීලා කරන්න ගන්නවා. සපපාසුකම් කරන්න ගියාම යහන වාහන කොට්ට මේට්ටේ වේවයි පුළුවන්තර විචිත්‍රතාවය වැඩි කිරීමකට කටයුතු කරන එකට කියනවා කාම ගුණ. ඉතින් මේක හැබැයි බණකට අවශ්‍ය කරන්නේ නැහැ. මොකද හේතුව ඒ කාම ගුණයන්ගේ කාම ගුණේ වැඩි කිරීමේ කටයුත්තේ යෙදිච්ච මානව ඉතිහාසයේ අවුරුදු 140ක් දැනට පොඩ්ඩක් පිටිපස්සෙන් පෙරස ගිහිල්ලා හොයලා තියෙනවා. ඒ ලක්ෂ 40ෙම කිසිම දවසක සතුටක් ලැබලා නැහැ. මේ වැඩි කරන වැඩි කරන යන වැඩේ වැඩි වෙන්නේ නැත්තේ නැහැ වැඩි වෙනවා. සතුටක් නැහැ. ඒක නිසා බුදුහාමුදුර විතරක් නෙමෙයි කියන්නේ ඕනම කෙනෙක් මේක අර ලේන කූඩුවේ දුවනවා වගේ වේගෙන් වේගෙන් දුවන්න දුවන්න කූඩුව කැරකෙනවා ලේනා ඉන්නේ පල්ලෙම තමයි. ඒ නිසා මේක නිකන් අර බණේ විචිත්‍රත්වය වැඩි කිරීමකට කතා කරන එකක් මිසක මේක ඔප්පු කරන දෙයක් නෑ. කවුරුත් පිළිගන්නවා. කාම ගුණයන් වැඩි කිරීමට අපි පෞද්ගලිකව සටන් කරනවා, පොදුවේ සටන් කරනවා, ජාතියක් වශයෙන් සටන් කරනවා, මනුෂ්‍ය වශයෙන් සටන් කරනවා, විශ්ව වශයෙන් සටන් කරනවා. මේ කාම ගුණයන් වැඩි කරන්න වැඩි කරන්න වෙන්නේ මොකද්ද? එකම අරමුණකවත් දෙවි යෑම දැක ගන්න අපිට වෙලාවක් නැහැ. එකම අරමුණකවත් විපරිණාමය බලා ගන්න වෙලාවක් නැහැ. මොකද අරමුණෙන් අරමුණට හිත පයින්. ඒක මේක දැකලා ධර්මචන්නාංශයේ පේන්නේ කියන්නේ මේ ගිනි ගලකට කතුරක් අල්ලුවොත් ගිනි ගලකට පිහියක් හැල්ලුවොත් ඒක අර පීරි ගාන ගිනි පුපුර විශ් කරගෙන මේක ගෙවි ගෙවි යනකොට රත් වෙනවා මිහිරි කීරි ගාන සද්ද එනවා මේක තමයි සංසාරේ කියන්නේ. අපි මේ යන්ත්‍රේ කරකවනවා කැරකෙන්න කැරෙන්න කැපි කැපි රත් වෙවි කාගෙන කාගෙන කාගෙන යන ගමනක් තියෙනවා. මේ නිසා අපිට එක අරමුණකට එක අරමුණක විපරිණාමය දකින්න ඉතිහාසය බලන්න දවසේ හම්බ වෙන කාලය මිලි සෙකන්ඩ් එකක්වත් හම්බ වෙන්නේ තප්පරයකින් කෝටියෙන් පංගුවක්වත් හම්බ වෙන්නේ තරම් අරමුණ වෙනස් වෙන නිසා අපිට එක අරමුණකවත් කාලානුරූප වෙනස් වීමක් දකින්න බැරි නිසා ਸਰවචනසයාර කාමයට පහඳිලා කාමයට දාසකම් කරලා මැරිලා යන මේ කාම දාසයන්ට මතක් කරලා දෙනවා උඹලා මේ අල්ලන්න හදන මේ අරමුණු වැඩි සප්පට වැඩි කරන හදන අරමුණු වැඩි කරන්න වැඩි කරන්න මේ දුක වැඩි වෙනවා මේ කාම ඡන්දය කියලා ඒක මට්ටම් කීපයක් තියෙනවා සාමාන්‍ය ලෝකේ සතුම් මැරීම හොරකම් කිරීම කාම ඡන්දය කියලා කියන්නේ කාම මිත්‍යාචාරය කියන්නේ කයෙන් මේක වැඩි කරගන්න ගන්න උත්සාහ ගුරු කියලා මේ සත්‍යන පරිසවචන කියලා කියන්නේ වචනයෙන් මේක වැඩි කරගන්න උත්සාහ ඉතින් මේක වැඩි කිතන ගන්න උත්සාහය පොඩ්ඩකට නතර කරන්න කියන එක තමයි සීල ශික්ෂාව කියන්නේ උඩට රෙඩිය කාය නටවන්න එපා නොචෙන්නට වන්න එපා. දැන් ওই තීන කුරුද්දට පළච්චාවයි. අනේ අලුතෙන් සතුන් මරන්න එපා. වරණ කරන්න එපා. කාමීත්‍යාචාරය කරන්න එපා. <clears throat> දැන දැන දැක දැක බොරු කියලා මිස් වචන පරිසවචන කතා කරන්න එපා කියන එක තමයි මේ කාම ගුණයන්ට පොහොර දාන පළවෙනි මට්ටම. ඡණ්ඩ පරිස මට්ටමෙන් කාම ගුණයන්ට පොහොර දාන එහෙම නැත්නම් ආහාර දෙන වැඩි නැත කිරීමට කියන සීලය කියලා. ඒ සීලේ හිටියට පස්සේ ඒ කෙනාට ඒ සීලේ ඉන්න කෙනාට ඒක ඉදිරි ගමන කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා යෝග ජීවිතයක් ගන්නවනේ ඒකට සමාධි ශික්ෂාව. මේ සමාධි ශික්ෂාව ගියාට පස්සේ යා කායික වාචසික ක්‍රියත් එක්ක නෙවෙයි ඉක්මීම කරන්නේ ඊට යහට තියෙන මනසත් එක්කයි. ඒකෙදී ඒගොල්ලෝ යාට උදව් කරදර කරන්නේ කාම ගුණ නෙවෙයි. එයාට ඒ භාවනා කරන්න ගියාම බාධා කරන්නේ කාම සංඥා කියලා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. ගිහිගේ අධාරපු කෙනාට භාවනා පරියන්කට කියලා ඇත්ත එක වහගත්ත කෙනාට සක්මනකට ගිහිල්ලා සක්මන් කරන කෙනාට බාධා කරන්නේ කාම ගුණ නෙවෙයි. එයා කාම ගුණයෙන් වෙන් වෙලා දැන්. ගණයා කෙරෙන් වෙන් වෙලා, කුලයා කෙරෙන් වෙන් වෙලා, වස්තුයෙන් භෝගයෙන් වෙන් වෙලා, ඥාතියෙන් වෙන් වෙලා දැන් ඒව පිළිබඳ මතක ඒවා පිළිබඳව හිතේ තියෙන සංඥා අර ගෙවල් දොරවල් වලට ඉන්නවට වැඩියෙන් ඇවිල්ලා කරදර කරන්න පටන් ගන්නවා. ඇත්තක වහගත්ත ගමන් අර කරදර කරදර කරනවා. සක්මණට ගියත් කරදර කරනවා. ඉතින් ඒක නිසා කියනවා කාමය ගුණයන්ගෙන් වෙන්වීම කටයුතු කරපු අභිනිෂ්ක්‍මණය කරපු කෙනාට දැන් කාමයන්ගෙන් නෙවෙයි ඉසේකක්ම ඉන්නේ කාම ගුණයන්ගෙන් සමා වෙන කාම ගුණයන්ගෙන් කාම සංඥාවෙන් ඉතින් ඒ නිසා යෝගාවචරයට අමතර ප්‍රශ්නයක් එනවා. විතරතර වල නොතිබිච්ච කාම සංඥා වැඩිවීමක් අරණ්‍ය ගත වෙනාම, රුක්ක මූල ගත වෙනාම, ශූන්‍යාකාර ගත වෙනාම වෙනවා. විතරම එන්න පටන් ගන්නවා හිතට හරණ මතක අතීත දේවල්, අනාගත දේවල්, අනුන් ගැන, අතන මෙතන ගැන මෙන්න මේ කාම සංඥා සාමාන්‍ය ගෙවල් දොරවල් ඉන්න කාම භෝගී ගියන් අතර දන්නෙත් නැහැ. නමුත් යෝගාවචරය අනිවාර්යයෙන්ම දන්නවා. නමුත් යෝගාවචරය මේක දැන ගැනීම අවාසියටයි හිතනවා. යෝගාවචර හිතන ගිහි අතරපා මට කාම සංඥා අඩු වෙයි කියලා. ඔය වෙන්නේ ඒකාන්තෙම වැඩි වෙන එක. අර හිතේ තිබුණ ලොකු කාමාශාවන්, කාම ගුණයන් පිළිබඳව හිස්තන ඒක අයින් වීමෙන් ඇති වෙන හිස්තන කාම සංඥාවේ පුරවන. මෙන්න මෙතනදී සර්වචනන්ද මේ සූත්‍රය ප්‍රොජෙන්ට් ගන්නවා මේ කාම සංඥාවන්ගෙන් අයින් කිරීම සඳහා නිමිත්තක් ගන්න. ගොඩාක් කාම සංඥා ඔළුවට දෝරේ ගලාගෙන එනකොට ඒ කාම සංඥා ලක්ෂ කෝටි ගාණක් ඒකෙන් එන වෙහෙස විචිත්‍රත්වේ නැති කිරීමට එක අරමුණක් එක නිමිත්තක් එක ආලම්බනයක් ගන්න කියලා කියනවා. ඒක බුදුහාමුදුරෝ වැඩිදුරටත් කියන එක රූපාරම්මණයක් වෙන එක හොඳයි. අපි මේකට කියනවා මූල කර්මස්ථානය කියලා. අපි මේකට කියලා කියනවා නිමිත්ත කියලා. ආරම්මණය කියලා. ඒ නිසා බොහෝ අරමුණු දිගේ සැලෙන ලෙලෙන මේ හිත එක අරමුණකට තැම්පත් කිරීමට කියනවා කාම ඡන්දේ වෙනුවට ඒකාග්‍ර කරනවා කියලා හිත. මේක තමයි අපි භාවනා ලෝකේ සමත භාවනා කියලා කියන්නේ. විවිධාකාර අරමුණු වල දුවන හිත උළු පුළුවන් ප්‍රමාණයෙන් එකම අරමුණක නැතර කර ගැනීමට අපි ගන්න දෙයට අරමුණු කියනවා නිමිත්ත කියනවා ආලම්බණය කියනවා. ඒ ආලම්බනේ ගන්නෙ මොකටද කියලා දෙවර දැනගන්න ඕනේ බොහෝ අරමුණු වලින් පීඩා වෙන හිත එක අරමුණකට නංවා ගැනීම තමයි අපි අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව නිචීදති පල්ලංකං ආපුජිත්වා උජුං කායම් පණිදාය පරිමුඛං සතින් උපට්ඨ වෙත්වා සෝ සතෝ වාස සති සතෝ පස්සස නිසා යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ নানা ආකාර කාම සංඥාවල් තිබුණ හිත මට එක අරමුණකට නම් ගන්න පුළුවන් වුණා. ආශ්වාස ප්‍රශ්වාසයෙන් නම් ගන්න පුළුවන්. පිම්බීම හැකිලිමත් නම් ගන්න පුළුවන් වුණා. සක්මන් කරනකොට වමට දකුණට නම් ගන්න පුළුවන් වුණා නම් එයාට ඇතිවෙච්ච මේ ගුණේ චිත්තක්ෂණ වශයෙන් ඇතිවෙච්ච මේ ගුණේට කියන්නේ කාම සංඥා වෙනුවට නැත්නම් කාම ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ඇති වුණා ඒකෝදි භාවයටපත් වුණා අරමුණ එක අරමුණක එල්ල ගන්න හිත පුරුදු කර ගන්නවා ඒක ඉතින් මුලින් අමාරුයි කරගෙන කරන යනකොට තමන්ට හුස්මත් එක්ක ඉන්න වෙලාව ටිකක් වැඩි වෙයි. සක්මන් කරනකොට වම දකුණ තියන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙයි. මෙන්න මේ වෙලාවේදී මේ හටනේදී බොහෝ කාමාරම්මන වෙනුවට එක ආරමුණක හිත තබා ගැනීමේ මේ කරන්න යන ප්‍රයත්නයේදී හිතපත් වෙන වෙහෙස අඩු කරලා හිතට ධෛර්යයක් දෙන්න තමන් ගත්ත අරමුණේ මූල කර්මස්ථානයේ පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර පුළුවන් තරම් හොයන්න කියලා කියනවා. පුළුවන් තරම් එහි පිරිමැදින්න කියනවා. ඒක පුළුවන් තරම් නිමක්ත කරන්න කියනවා. එතකොට ඒ අරමුණේ හිතන ගතිය වැඩි, নানা ආකාර අරමුණු හිතට කඩාවැදින ගතිය අඩු කිරීම සඳහා යෝගාවචරය කරන මේ අනුග්‍රහයට කියනවා මෙනෙහි කිරීම කියලා. නම් කිරීම කරලා ඒකෙන් කරන්න ගත්ත අරමුණු හුඟක් හාද කරගන්න හදනවා. ඇසුරු කරන්න හදනවා. ලංව තියාගන්න හදනවා. ඉතින් ඒ සඳහා නිමිති ගැනීමක් කරන්න ඕනේ. අර බොහෝ නිමිති අයින් කරන්න. මේකට පටිනිස්සජ්ජනීය කියන වචනයට අර්ථ දෙකක් දෙනවා අටුවාචාර්ය වංශලා. එකක් තමයි පක්ඛන්දන පටිනිස්සජ්ජනය අනිත් එක පරිච්ඡාග පටිනිස්සජ්ජනය කියන. පක්ඛන්දනය කියන තමන්ට වාසිදායක අරමුණට බහින්න ඕනේ, පණින්න ඕනේ, හොඳට විසිතුරු බලන්න ඕනේ. ඒ වෙනුවට එන්න හදන ගොඩක් ආමාරමුණු පරිත්‍යාග කරන්න. අරව පරිත්‍යාග කරමින් මේකට හිත බස්වා ගැනීම මේක තමයි යෝගාචරය දෙන දුර්ලභම. මේකෙන් තමයි අපි මේ භාවනා ක්‍රම নানা ආකාර විදිහට කරලා කමඨාන් සුද්ධ කිරීම කරලා මෙනෙහි කරන්න කියලා භෞතික ලක්ෂණ හඳුන්වා දීලා නිමිති ගැනීමේ වටිනාකම සහ නිමිති හැරීමේ වටිනාකම දෙක එකිනෙකට සාපේක්ෂ බවයි මෙතන කියන්නේ. තමන්ට මූල කර්මස්ථානයේ වෙන අරමුණේ වාවහා නිමිති ගන්න ගන්න අර අනවශ්‍ය අරමුණු වලින් නිමිති ගැනීම අයින් වෙනවා අපි ධර්ම සාකච්ඡාදී කරපු විදිහට බොහෝ අරමුණු වලට අසත්‍යමනිස්කාරය යොදවනවා තමන්ට අවශ්‍ය අරමුණට සත්‍යමනිස්කාරය යොදවනවා ඒ සඳහායි මෙනෙහි කිරීම කරන්නේ ඒක උග දෙනකොට හිතා ගන්න බෑ මෙතන අරමුණු ගන්නෙ කොතනද අරමුණු හලන්නෙ කොතනද වැඩිපුර විස්තර හොයන්නේ කොහෙද වැඩිපුර විස්තර නොසොය අතහරින්නේ මොකද්ද කියන මේ දෙක විනාශ කරගන්න වෙන් කරලා හඳුනා ගන්න බැරි යෝගාවචරයා අන්දාලියෙක් කැලී කැවිදිනා වගේ මොකක් මෙනෙහි කරන්න ඕනද දන්නෙත් නැහැ මොකක් අතාරින්න ඕනද දන්නෙත් නැහැ මෙනෙහි කළ මොනවද බලාපොරොත්තු වෙන්නේ දන්නෙත් නැහැ මේ නිමිත්ත පිළිබඳ වචනේ බුදුහාමුදුරුවෝ ප්‍රයෝගශීලව පාවිච්චි කරන හැටි දන්නෙත් නැහැ මේක ඇත්තටම කියනවා නම් මේක පිළිබඳව හොඳ අවබෝධයක් වෙන්න අනාගාමි වෙන්න අනාගාමි මාර්ගඵලයේ ලැබුණු කෙනෙකුට විතරයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ එක අරමුණක් අරගෙන ඒක නිමිති ගැනීමෙන් ඒකට බැස ගැනීමෙන් බොහෝ අරමුණු පිටිදැකීමේ වැඩපිළිවෙලේ යාන්ත්‍රණය තේරුම් ගන්න ඒක නම් අනාගාමි වෙන්න ඕනේ යාට පුළුවන් තව කෙනෙකුට කියලා දෙන්න. ඇයි මේ එක අරමුණක් නැවත නැවත මෙනෙහි කරමින් ලං කරගන්නේ? එක අරමුණක් මේ විදිහට මෙනෙහි කරමින් පෞද්ගලික ලක්ෂණ දැකගනිමින් සටහන් ආකාර බලමින් ඒක මෙච්චර ලං කරගන්නේ අර වද දෙන කරදර කරන බොහෝ අරමුණු පිට දකින්න. එහෙමනම් පරිච්ඡාග පටිනිස්සජනේ කියන්නේ කාම සංඥා. පක්ඛන්දන පටිනිස්සජනේ කියලා කියන්නේ තමන්ගේ මූල කර්මස්ථාන. මෙන්න මේ පක්ඛන්දන පටිනිස්සජනේ කියලා ඒකට බැසගෙන හොයන ගතිය දිනු බවණු කරන්නයි මහසී ෂැඩෝ ස්වාමීන් වහන්සේ තමන්ගේ මූල කර්මස්ථානයේ පෞද්ගලික ලක්ෂණ සටහන් ආකාර හැකි තරම් උත්සාහ කළා බලන්න කියන්නේ මෙතන තියෙන භෞතික විද්‍යාව. Taman දන්න, Tamanට සාන්තිය ගෙනද ආරමුණේ පුළුවන් තරම් විස්තරව සමීපව උත්සන්නව ආසන්නව තටහන් වශයෙන් ආකාර වශයෙන් නිමිති වශයෙන් ව්‍යංජන වශයෙන් අනුව්‍යංජන වශයෙන් අංගක් වශයෙන් ප්‍රත්‍යංග වශයෙන් බලන එක දන්න කෙනාට කියන තීක්ෂණ බුද්ධිමත් යෝගාවචරේ එයා අරමුණ ප්‍රත්‍යක්ෂ බටර් කැල්ලක් රත්චිච්ච බිහිකින් බටර් කෑල්ලක් කන කපනවා වගේ අර මොන කාගෙන බයි. හොඳට තැම්බිච්ච අල කැහැල්ල අල gediyeකට ගෑරප්පුවක් බසනවා වගේ එයා ඒ අරමුණේ කෙලෝරක් නැතුව අරමුණ ඇතුළට බසනවා මොකද දන්නවා ඒකේ තොරතුරු දැනගන්න දැනගන්න කාම සංඥා ප්‍රත්‍යාග කරනවා. කාම සංඥා හැරදා. නන්නතර වෙන එක නතර වෙලා අරමුණේ නිමක් වෙනවා. ඉතින් මෙතනදී මේ සූත්‍රයට පිට යනවා වගේ යෝගාචරයට වෙන්නේ බුදුහාමර කියනවා නිමිති තින්දියල ඔක්කොම පව් කියලා. ඇයි එහෙනම් මේ මූල කර්මත්තානේ නිමිති ගන්න? ඇයි එහෙනම් මූල කර්මත්තානේ මෙච්චර නම් කරන්නේ? ඇයි එහෙනම් මූල කර්මත්තානේ මේ තටහංස ආකාර බලන්නේ? මෙතන තියෙන්නේ පොඩි පොලිටිකල් ගේම් එකක්. දේශපාලනඥයා වැඩියෙන් යාළ වෙන්නේ මරන්න ඕනේ මිනිස්සයා. ඕන කෙනෙක් මරන්න ඕන නම් මිනිහව යාළු කරගන්න. යාළු කරන්නේ නැතුව මරන්න බෑ. ඒක නිසා Tamanට මේ ගත්ත ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ අනිමිත්ත බව පෙන්වන්න ඕන නම් අරමුණු කරන දෙයක් බැරි බව පෙන්වන්න ඕන නම් ඉස්සලා පුළුවන් කියන හටනකරනද පුළුවන් කරලා ඒකේ නිමිති ගන්න හදන්න සටහන් ගන්න අරන්න ආකාර ගන්න හදන්න වැඩි වැඩියෙන් ගන්න ගන්න මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් දී වෙන්න පටන් ගන්නවා අරමුණු කරන්න පුළුවන් තැනදීලා අරමුණු කරන්න බැරි නිමිති ගන්න පුළුවන් තැනදීලා නිමිති ගන්න බැරි තැනට මේක භාවනා ලෝකේ කියන්නේ ඖද්දතික ලක්ෂණවල ඉඳලා පොදු ලක්ෂණවලට අරමුණ මාරු වෙනවා. බලාන ඉන්න තමන් බලාගෙන අරමුණ මුද්දට සාදරේ, මුද්දට උච්චාරණව, මුද්දට ආසන්නව මෙනෙහි කරමින් ආස්වාසයට පස්සේ එන ආස්වාසයේ එහෙම එහෙම දිගට බලනවනම් ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයේ දිගින් දිගට බලනවනම් නොබෝ වේලාවකින් මේ ආස්වාස් ප්‍රස්වාස අරමුණු ගන්න බැරි තරමට යන කම්ම තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස ඉදිරියට ගැනීමේ උපක්‍රමය නිසාම කාම අරමුණු එතකොටත් ගැලීලා. ඒක නිසා එකක් තෝරාගෙන ඒකේ විස්තර හෙවීමෙන් බොහෝ දේ අයින් කරන අතර මේ හොයපු දේ ටික වේලාවකින් ක්‍රමයෙන් ආනාපාන දිගට ඇසුරු කරන ඕන කෙනෙක් දන්නවා ටික වේලාවක් යනකොට ආනාපානිය අරමුණු කරගන්න බැරි තරමට දෙකේ වෙනස නැති තරමට සන්තතියක් වඩටපත් වෙන්න පටන් ගන්නකොට ඒ යෝගාවචරයට බොහෝ අරමුණු වලත් නිමිති නැති බවත් ගත්ත අරමුණත් හොඳට සමීපව බලනකොට ඒ නීත්‍ය සුඛ සුභ ගතියක් නැති බවත් තේරුම් ගන්නයි තේරුම් අරගත්ත නිවන් දැක්ක උනේ මොකද්ද කියලා කියන්නේ යෝගාවචරය මට කියන්න පුළුවන් අනාගාමි වෙන්න. එතකන් මේ මේ මොකද්ද මේ බුදුජානනාංශ මේ කියලා දෙන්න හදාන්නේ කියන එක තේරෙන්නේ. එතකන් ගොඩාක් ශ්‍රද්ධාව ගොනේ එතෙන්ට යනකම් Taman ගත්තනම් ආනපානේ හෝ බිම්බීම කිරීම මූල කර්මස්ථානයි කියලා ඒක කුල්ලුවන් තරම් ලං වෙලා කුල්ලුවන් තරම් සාදරව සටහන් ආකාර වශයෙන් බලන්න බෝලම් කරලා බලනකොට ඒක තුලේ තිබුණු ආකාර සටහන් බොහෝම ඉක්මනට දී වෙලා යන පටන් ගන්නවා. මේකට කියනවා විරංජනේ වෙනවා. නිරෝධයටපත් වෙනවා. නිබ්බින්දනයක වින්දනය කරගන්න බැරුව යනවා. ඉතින් නිසා ඉස්සල්ලා මේ අරමුණක් ගැනීම ඒ අරමුණ ගණ්ඩ ගණ්ඩ සමීපව බලන්න බලන්න අරමුණ වින්දනය කරගන්න බැරි, රංජනය කරගන්න බැරි තැනකට ගිය වෙලා යන බව මේ චිත්ත නියමකේ යෝගාවචරයේ දක්ෂකමක් නෙමෙයි. අපිට අරමුණක් දිහා සමීපව බලන්න බැරි නිසායි පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බලන්න බැරි නිසායි අපිට අරමුණ අරමුණේ අරමුණු කරගන්න බැරි ගතියට ගිය වෙලා යන ගතියට අත්දැකීම තාම ලැබිලා නැහැ. ඒ නිසා එක අරමුණක් ගන්න කවුරු හෝ Tamanට වැටහෙන පහසු නිතර හම් වෙන අරමුණක් ඒ අරමුණ ගන්නකොට අර බොහෝ අරමුණු අසත්‍යමනිස්කාරයට ලක් වෙලා දී වෙලා යනවා ලැබිච්ච අරමුණ හොඳට උච්ඡන්නව ආසන්නව මෙනෙහි කරමින් පෞද්ගලික ලක්ෂණ බැලුවොත් ක්‍රමයෙන් සුළු වේලාවකදී මේ වගේ දවසේදීකේ භාවනාවල සමාධි හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. පහය හත කරන භාවනාවක නම් තේරෙයි මේ බලන ආනාපානේ ටික වේලාවකින් නොදැනෙන තැනකට මිනේ කරගන්න බැරි තැනකට යනවායි කියලා කියන්නේ ඒක අර සනිමිත්ත භාවයේ දුව වෙද්දී වෙන්න පටන් ගන්නවා. ක්ෂය වෙන්න පටන් ගන්නවා. වැය වෙන්න පටන් ගන්නවා. නිරොද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක යෝගාවචරයා භාවනාවේ වැරද්දක් කියලා හිතනවා. මොකද මෙතෙන් තමයි හරුවචනාංශයට යොමු කරන්න ඕනේ. ඒ මොකද තස්සේව නිමිත්තස්ස පහනා ඒ ගත් එකේම නිමිත්ත පහනකොට ඒවන්තේ පාපක අකුසල ධම්මා නහොන්ති. ඒත් එක්කම ඒකට හා සම්බන්ධව තියෙන පාපක අකුසල ධර්ම නිමිත්ත දුරු වෙන්න දුරු වෙන්න පාපක අකුසල ධර්ම දුරු වෙන්න පටන් ගන්නවා. නිසා යම් විදියකට තමයි බොහෝ අරමුණු වෙනුවට මූල කර්මස්ථානයේ වශයෙන් ආනාපානය ගත්තයි කියලා හිතමු. නැත්තම් පිම්බීම හැකිලිම ගැනීමම ජයග්‍රහණයක්. මොකද ඒ ගන්නකොට බොහෝ අරමුණු අසත්‍යමනිස කාර්යයට ලක් වෙනවා. ඒ වගේ ඉන්න තියෙන පව් නැති වෙනවා. ඊට පස්සේ මේ ගත්ත අරමුණත් හොඳට සමීපව බැලුවොත් විෂිතුරු කරලා බැලුවොත් විග්‍රහ කරලා බැලුවොත් ඒකත් ක්‍රමයෙන් දී වෙලා යනකොට යෝගාවචරයට තිබුණා යම් අකුසල ධර්ම කොටසක් රූප කර්මස්ථානය කරගෙන කර්මස්ථානය රුප්පණය වීම මත ඒ අරමුණ ගෙවන් වීම කියලා කියන්නේ ඒකාන්තෙම කෙලෙස් වල ගෙවන් වීමක්. නමුත් මේක යෝගාවචරය මේකට අනුග්‍රහ කරන්න දන්නේ. අරමුණ නැති වෙනකොට එයා කරන්නේ වෙන අරමුණක් ගන්න. නැත්නම් මේ අරමුණම හයියෙන් හුස්ම ගන්න ආදම. එහෙම නැත්නම් හිතනවා සත්‍ය කැඩලයි. එහෙම නැත්නම් හිතනවා සමාධිය කැඩලයි. ඉතින් එතෙන්දී කමඨාන සුද්ධු වෙන්නේ නැත්නම් මෙයා කරන හුස්ම ටිකක් අඩු වෙනකොට හයියෙන් නයි වාගේ ආයෙ පිබින්න පටන් ගන්නවා. මොකද මේ අරමුණ ප්‍රකට කරගන්න. එහෙම නැත්නම් අතපය හොල්ලලා ආයෙ අරමුණ අර tempat වේගන යන්නේ කවුසම්. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. නැත්නම් නින්දට වැටෙනවා මොනවාක්වත් අරමුණ නැතිකම නිසා නින්දට වැටෙනවා. නැත්නම් සැක කරනවා. මේ හතර එකකින්වත් යෝගාවචරයට කොට එන්න බෑ. යෝගාවචරය කියන්නේ මේ ගමන යනකොට මේ බොරු වලවල් වගේක් තියෙනවා. මේ බොරු වලවල් මඟහරවල ඵලයන් මේ අරමුණ ගෙවෙනවයි කියන්නේ කෙලස් කෙවීමක්. ඕක භාවනාවේ ප්‍රයෝජනයක්. ඒක සතිය වැඩිවීමක්. ඒ නිසා මේක එනකොට නින්දට වැටෙන්න දෙන්න එපා. හයි හුස්ම ගන්න යන්න එපා. සැක කරන්න එපා. පහනකසා දාලා යන්න එපා. මේක දිගට කරගෙන කරගෙන ගියොත් මේ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා. අරමුණ ගෙවෙන මට්ටමට කෙලෙස් අඩු වුණාට උපදේශ නොලබපු අයෝනිසමස්කාර සහිත යෝගාවචරය බොහෝ සැක පහර කරනවා. බොහෝ සැක පහල කරනවා. දැන් මම මොකද කරන්නේ? නිකන් මේ උතුරු දරුව දිහා බලාන ගැලක් පදවන ගැල්සාතු කාරේ උතුරුතරු නොපෙනී ගියාම දැන් මම මොකද කරන්න කියලා අහනවා. ඇත්ත තමයි. ඒකෙන් තමයි ගැල පැදෙව්වේ. ඊට පස්සේ උතුරුතරු නොපෙනියව. අමාට ඒක බලාකුලකට වැහුණා වෙන්න පුළුවන්. දූලි බලාවකට වැහුණා වෙන්න පුළුවන්. බලාකුලකට වැහුණා වෙන්න පුළුවන්. නමුත් උතුරුතරුව නැතිවීමක් කියලා එකක් වෙන්නේ නැහැ. අපිට අරමුණු කරගන්න බැරි වෙනවා. ටිකක් වෙලා බයන්න බලාකුණ ආයේ පේනවා. මේ ගතිය ජල්සාත්වරය ගැලේ ඉන්න අයට අඟවන්නේ නැහැ. සාත්වර විශ්වාසයෙන් යනවා නෑ නේ මම දන්නවා උතුරුතරුව තියෙනවා අහවල් පැත්තේ තිබුණේ අනික් සලකුණු වලින් ගන්නවා උතුරුතරුව හැඩේ නැති ඒ උතුරුතරුව නැති වෙලාවට උතුරුතරුව තියෙන වෙලාවට අනික් සලකුණු ඇති කර ගන්නවා Tamanට ආධාරක් විදිහට කොහොමද මුළු ගල් සාත්වම නායකත්වයේ දෙනවා ඒ වගේ තමයි මූල කර්මස්ථානේ වරක පේනවා වරක නොපෙනිය ආයෙ පේනවා ආයෙ නොපෙනිය මේ හැම එකක් හරහම එnde end end end මූල කර්මස්ථානේ assume වෙන ගතියක් වැටෙනවා නම් තුනී වෙන ගතියක් වැටෙනවා නම් ලක්ෂණ දෙකක් සර්වචනංශ අපිට ඉදිරිපත් කරන එකක් මම ප්‍රතිපදාවේ ඉන්න බව දැනගන්න. දෙක අරමුණ තුනී වෙන තරමට කෙලස් කියනවා කියලා දැනගන්න මේකෙදී තව දුරටත් සැක කරන්න යන්න එපා. සැක එන එක බලාපොරොත්තු වෙන්න. සැක එනවා. මොකද හේතුව දැන් අරමුණ ඡේ වෙමින් යන්නේ. රමණේ කරන්න බෑ. රංජනය කරන්න බෑ. ඒ නිසා විරංජනේ සිද්ධ වෙනවා. ඒ වගේම නිබ්බිදාව වින්දනය කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මෙන්න මෙතෙන්ට යන්න මේ තත්ත්වයට ගිහිල්ලත් විශ්වාසය ඇතිකරන යෝගාවචරයට මේ තේම වෙලා පරණ අත්දැකීම් වලින් සෑහෙන ගුණයක් තියෙන්න ඕනේ. නිමිත්තක් සහිත පදෝපු ගැල නිමිත්තක් රහිතව පදව. උතුරුතරව ගියා බලාන පදෝපු ගැල උතුරුතරව නැති වුණා ටික ටික පදවලා පදවලා අන්තිමට එයා දැනගන්නවා උත්තරව තිබුණත් නැතත් මේ ගමන යන්න තියෙන්නේ මෙහෙමයි කරගෙන කරගෙන යනකොට මේ නිමිත්ත ගෙවෙන එක තමයි සිද්ධ වෙන්නේ කියලා නිමිත්තක් ඇත්තන ඉඳලා මේ නිමිත්තක් නැත්තන්ට මාරු වෙනකොට උදාහරණයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ ගුරුත්වාකර්ෂණයේ යටතේදී වාහනයක් පදවපු කෙනෙක් ප්ලේන් එකක් පදවපු කෙනෙක් අජිත අවකාශය ආනයක් පදවපු කෙනෙක් ගුරුත්වාකර්ෂණ නැති තැනකට ගිහිල්ලා ඒකේ කොහොමද පදවන්නේ මෙහෙදී ඒකට පුහුණු කරන්න බෑ මේකදී ගුරුත්වාකර්ෂණ නැත්තනක් නෑ පුහුණු කරන්න මේක ගිහිල්ලා මේක එහා පැත්තට යනවා. එතකොට මේ වාහනේ මේ බඩු අරේ මේ ওই විදිහට තියෙන මේවා පා වෙන්න පටන් ගන්නවා. ඒකට ලෑස්තිලා යනවා වගේ තමයි මේ මිනිස්යාගේ මොලේ කවදාකවත් අර කරපු නැති යටිහිත. එහෙම නැත්නම් මොලේ තියෙන පූර්ණ හැකියාවල් ඒවලට මතු වෙනවා. ඒ මතු වෙන වෙලාවේදී තක්කු මොක්කු වෙන්නේ නැතුව, කෝල වෙන්නේ නැතුව, කෝඩු ගති පාන්න නැතුව ඉදිරියට යන්න නම් පුරුෂත්වයක් ඇති කරන්න නම් ඒ කෙනා මේ සෙල්ලක්කාර ගතියක්. ඒකට සමහර විටක සංස්කෘතිය පාවිච්චි කරන වචනයක් සාහසික වෙන්න ඕනේ. යෝගාචර සාහසික වෙන්න තු ඉදිරින් යට යන්න බෑ. තර්කෙන් යන්න බෑ. තර්කෙන් යන්න නිමිත්තක් තියෙන. දැන් නිමිත්ත ගෙවලා. නිමිත්ත ගෙව්වෙත් තර්කයෙන්. ඒ නිමිත්ත ගෙවෙන්න ගෙවෙන්න යෝගාචරය තමන් අතර ගන්නවා සම්පූර්ණ වගකීම. ඒ කියන්නේ රොකට් එකක් ආජිතාවකාශ ගත කරනකොට පාලක මැතිදී බලාගෙන බලාගන්නේ රොකට් එක හැතැම්ම 6ක් ඉස්සෙනකම් විතරයි. ඊට පස්සේ රොකට් එකට බාලන පාට ඵලයේ බාර දෙනවා. ඉතින් එහාට මේ ගඟට ගාමින් අතේ තමයි තියෙන්නේ පාලන තන්ත්‍රය. මේ කන්ට්‍රෝල් රූම් එක ලෝකේ තියෙන එකෙන් කරන්නේ අර දෙන තොරතුරු සකස් කරලා ගණන් කරලා වැඩි කරලා අඩු කරලා ආපහු අර කට්ටියට දෙන එක විතරයි. එතෙන්ට යනකන් නම් පාලක මැදිරියෙන් තමයි කරන්නේ. ආන්නේ වගේ එතනින් එහාට යෝගාවචරයට බුදුන් නැහැ, ධර්මේ නැහැ, සංඝයා නැහැ, තමන්ගේ විශ්වාසය විතරයි තියෙන්නේ. ඒක නිසා බුදුසසුන් කියනවා මෙතනින් එහාට මට උදව් කරන්න බෑ. මම මෙලයි ගැලුම් ගැලුම් කාර්යයක් නෙමෙයි. මම මෙතෙන්ට මෙතෙන්ට නකම් උසල කියන්නේ. මෙතනින් එහාට සෙල්ලක්කාර වෙන්න. ඉදිරියට යන්න ඕනේ. අනිමිත්ත තිබුණට සතිය නිමිත්තක් මත ඒ වගේම එච්චරම යැපෙන දීන තත්යක් සතිය නෑ සතියට ඕන නම් නිමිත්ත ඉන්න පුළුවන් අනිමිත්ත ඉන්න පුළුවන් අන්නේ අනිමිත්ත සතිය තමයි සංසාරේ බ අත්දකලා නැත්තේ ඒකයි උඹලා කඹරන්නේ ඒකයි උඹලා පෘථජන වෙන්නේ ඒකයි උඹලා මේ කාමරාජිනීකට නාස්ලනු දාන්නේ ඔබ කවදා හරි සතිය වඩන්න පුළුවන් අනිමිත්ත කියලා දැනගත්ත දවසේ යා කාමරාජිනීගේ රාජධානියෙන් එළියට යනවා ඒ ටික තමයි අපි ලබලා නැත්තේ මෙතෙක් කල් ජීවිතේ. ඒ නිසා අපි නිමිත්ත සහිත ලෝකේ ජයකර අවශ්‍ය හැකියාවන් ලබලා ඒ සියල්ලම ආයෝජනය කරන්න ඕනේ මේ නිමිත්ත නැතිසන්දිත් ගිහිල්ලා එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ නිමිත්ත සහ අනිමිත්ත කියන එක මේ වචනේ පාවිච්චි කරන්නේ නැතුව බෑ සාපේක්ෂ දෙයක් කියලා. නිමිත්තට සාපේක්ෂව යනිමිත්තතාවයේ තියෙන්නේ අනිමිත්තට සාපේක්ෂව නිමිත්තතාවයේ තියෙන්නේ අපි මෙතෙක් කල් හොයන හරියක් ධර්මය හෙව්වේ දැනුම හෙව්වේ ලාභ සත්කාර හෙව්වේ නිමිත්තේ කවදාකවත් යාදෙන දෙයක් නිමිත්ත පැත්තේ නැහැ ඊට සාපේක්ෂව අනිමිත්ත පැත්තේ තියෙන්න ඉඩ තියෙනවා. එච්චරයි සරුවත් chance කියන්නේ තියනවා කියලා කියන්නත් බෑ. මට එකක් නම් කියත හැකි නිමිත්තක් තියෙනවා නම් කෙලස්. ඒකේ හොයලා මේ අසුචියේ නෑ රත්තරන්. ඒ නිසා මේ නිමිත්ත විශාල කාම ගුණ වෙනුවට ඒ කාරණාවක් අරගෙන ඒකත් අනිමිත්ත මට්ටමටපත් කරලා ඒක ගෙවුනට පස්සේ එන මේ අනිමිත්තේ සතිය පාත්‍රනට තේරෙනවා අනිමිත්තේ නිමිත්තේ දෙක ගන්නකොට අනිමිත්තේ සතිය අසහනෙන් තොරයි ආතතියෙන් තොරයි දැවිලි තැවිලි වලින් තොරයි හැබැයි පාළු හැබැයි හරිම මුස්පෙන්තු හරිම කම්මැලි හරිම ඒකාකාරී හරිම නීරසයි ඉතින් ඒ නිසා උගව වෙලාට නිදිමත වෙනවා බුබ්බඩේ නිකම්ම එතන වැටෙනවා අපි බොහොම ඉක්මනට හිතනවා මේ වැඩක් නැහැ මොකක්වත් කරලා වැඩක් නැහැ. මොනම තැනක සිටීමක් අඳ ගන්න විදියක් නැහැ, සමීකරණයක් ලියා ගන්න විදියක් නැහැ, ප්‍රගතිය මන ගන්න විදියක් නැහැ, නිින්දට වැටෙනවා. මෙන්න මේ නිින්දෙන් අවදි වුණාට තමයි ප්‍රබුද්ධ වෙනවා කියන්නේ. බුදු වෙනවා කියලා කියන්නේ මේ නිින්දට නිින්දට යන්න දෙන්නේ නැතුව මේ නිින්ද එන්නේ නිමිති නැතිකම නිසායි, රාගයක් ඇති කරගන්න කෙලෙස් නැති නිසායි. අන්න එතෙන්දී අවදි වෙනවයි කියලා කියන එකයි මේ උදේට නිින්දෙදි වතුට්ටියක් ගහලා නැවති කරනවා කියන එකයි දෙකම. මේක තමයි බුදුරජාණන්සේට බුද්ධ ප්‍රබුද්ධ කියන වචනේ බුදුරජාණන්සේට දුන්නේ උන්වහන්සේ මේ தත්තට හිත ගෙනියලා මෙතෙන්දී නින්දට වැටෙන්නේ නැතුව මේකෙදී අවදි වුණා. මේකට කියනවා නින්දකට අවදි වෙනවා කියලා. හීනකට අවදි වෙනවා වගේ කියලා. ඒ අවදි වීම අතින් බලනකොට අනිත් ඔක්කොම බුදුරජාණන්සේට පේන්නේ තාම කුකුරච්ච නැති පිටරයක් ඇතුලේ ඉන්න කුකුල් පැටවෝ. බුදුරජාණන්සේ විතරයි කට කඩන්නේ එළියට ආවේ. අනෙක් සියලු දෙනාම තාම ඉන්නේ අර කට ඇතුලේ. ඔක්කොම ඉන්නේ හීනේ. ඔක්කොමලා ඉන්නේ මේකෙන් අවදි වුණොත් මැරෙයි. මේක අවදි වුණොත් මට කට කඩා වැටුනොත් එහෙම මට ජීවිතයක් නැති වෙයි කියලා අර කට තමයි අපි මම කරගෙන කයි කට්ට තමයි මම මාන්නේ කරගෙන මේ කට්ටට ප්‍රේම කරගෙන තමයි ඉන්නේ. ඒකල කට්ට ඇතුලේ ඉන්න කොමට විවේකයක් නැහැ. කොමට හිස්තනක් නැහැ. මම හිර වෙලා අනින්නේ. ඌ කට්ට කඩා ගන්නත් කැමති නැහැ. බුදුජානනාථේ කියනවා කුකුලේ පැටියෙක් හැදිලා එනකොට ඒ හරියට කල් වේලා වෙනකොට දවස් 20 වෙනකොට කලලේ මෝරලා නියසිලත් මුකතුඩත් කට්ටට ඇවිල්ලා හේතු වෙනවා කියන. ඌල්පදියගේ හොට කටට ඇවිල්ලා හේතු වෙනවා. කකුල් දෙකේ පොරකටු දෙක කටට ඇවිල්ලා හේතු වෙනවා. එයාට පෙනවලු බාහිර එළියයි ඇතුලේ හිර වෙලා එන්නේ එන්නේ මම මේක ඇතුලේ හිර වෙනවා දමලා අරගෙන ගයි තියෙන කට්ටට ගොඩු වෙන්න මෙතෙක්කල් අරසා දීපු කට්ටට මේ ගහන ගැහිල්ල කවදාවත් කිකිලි කරන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. පැටිය උපදින්න චිත්තක්ෂණ ඉඳලා කට්ට ගන්නොත් කක්කුප පැටිය මැරෙනවා. කට්ට පොඩ්ඩක් හරි දුවලා තියෙන පිටරේක මෝරක් පැටිය මෝරන්නේ නැහැ. ඒකට මාරාන්තික. හැබැයි හරියට වෙලා යනකොට පැටියම කට්ට කඩාගෙන යනවා. අද යෝගාවචරණ තියෙන්නේ කට්ට කඩා ගන්න බැරිකම තියෙන. ඒගොල්ලෝ මේ කට්ට තියාගෙන ඉන්නවා මාන්නේ මමයි තණ්හාවයි තුනි වුණාට පස්සේ ආය කොන්ක්‍රීට් දානවා මේක. ආය මේක වටේට ගැල්වනයිස් කරනවා. ආය මේක හදා හදා කියනවා මේක කඩාගෙන වගේ යන්න හදන්නේ අපිට බැරිද කල්බදු ක්‍රමයට සල්ලි ටිකක් ගන්න. මේ කට්ට ආයෙත් අද කරලා දෙන්න පස්සේ ගෙවන්න. ඒ තරමටම අමනයි. ඒ සාහසික නැහැ. රැඩිකල් කල්පනාවක් නැහැ. ඒක මේ ආර්ය පරිශ්‍රණයක් නැහැ. ඒකට තර්කෙන් හොයන උත්තරය. මෙතෙන්ට එනකන් තර්කේ හරි. ඒ කියන්නේ නිමිත්ත ගෙවාගෙන ගෙවාගෙන යනකන්. නැත්නම් මෙහෙම කියතයි. බොහෝ නිමිති නැති කරගන්න එක අරමුණක් ගන්න එකත් තර්කයි. ඒ අරමුණෙත් ඔක්කොම ස්වභාවික ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ බල්ලා බල්ලා බල්ලා. ඒකේ නිමිත්ත නැති පොදු ලක්ෂණ වලට එනකොට මේක ජයග්‍රහණයක් බව තේරුම් ගන්න යෝගාවචරයක් තේරෙන්නේ. යාට හිතෙන්නේ මේ යන පාර නැති වුණා. සමීකරණ නැති වුණා. තර්ක නැති වුණා කියලා අන්දමන්ද වෙනවා නිකන් මේ කාන්තාරයක ඇදලා දාපු කෙනෙක් වගේ. මොහොතක අතරමං වෙච්ච කෙනෙක් වගේ. කැලේ අතරමං වෙච්ච කෙනෙක් වගේ. ඉතින් එයා ඊට පස්සේ ආරක්ෂක මන්ත්‍ර ජප කරන්න පටන් ගන්නවා, පිළිත් නුරු ගැට ගන්න පටන් අර ගන්නවා. ඉතින් සෙත් කවි කියනවා මේ මගේ මාර්ගය නැති වුණා. නිමිත්ත නැති වුණා. කියා ගන්න බැරි වුණා. මහා පාළුයි, මහා කම්මැලි, ඒකාකාරී නානා ප්‍රවිදිත කතා කරනවා. ඉතින් ඒකෙන් පේනවා මේ බුදුජානසයේ පෙන්වන ධර්මයේ අහලත් නැහැ. අහලා කෙනෙක් පිළිබඳ විශ්වාසයකුත් නැහැ. තාම විශ්වාසය කරන්නේ මේ ආර්ථිකය තමයි. නැත්නම් දේශපාලනේ තමයි. තමයි සමාජ තත්ත්ව විශ්වාස කරන නිසා අර භාවනා ඉදිරියට යා ගන්න බෑ. ඒ නිසා මෙතෙන්ද ගිය කෙනත් පොඩි කෙනෙක් නෙවෙයි. ඒ නිමිති ගෙවම් කරන ගෙවම් කරන දෙයක් යන්නේ. මොකද මෙතනින් එහාට තර්කයෙන් යන්න බෑ. මෙතනින් එහාට සාහසිකකමක් තියෙනවා. මෙතෙන් එහාට රැඩිකල් වාදී වෙන්න ඕනේ. මේක විපස්සනාව කියලා කියනවා. අපි මෙතෙක් ගිය ගමනක් නෙමෙයි. ඒක නිසා යම් වෙලාවක මේ නිමිටි තුනී වෙලා tempat වෙලා ඉන්න වෙලාවේ මේ ප්‍රතිපදාවේ දියුණුවක් ය මේ කෙලෙස් අඩුතනක් ය මේකට සාපේක්ෂව වරින් වර නිමිති වෙනවා. ආය නිමිති නැති වෙනවා. ආය නිමිති වෙනවා. ආය නිමිති නැති වෙනවා කියලා මේ දෙක දවල්ට කනවා රැයට කනවා තරමට එක පරියන්කයකදී බොහෝ වාර ගණන් කරන්න ගියොත් තමයි මේ සාපේක්ෂතාවය කියලා කියන්නේ හේතුඵල ධර්මය කියලා කියන්නේ එහෙම නැත්නම් මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් නිමිත්ත සහ අනිමිත්ත කියලා කියන්නේ අරමුණු කළ හැකි සහ නොකළ හැකි කියලා කියන දෙකම මනසේ තියෙන විකල්ප දෙකක් මිස අරකට වැඩිය මේක හොඳ නෑ ඒ නිසා මේ දෙකෙන් එකටවත් අසලෙන්න නැතුව නිමිත්ත තියෙනකොට නිමිත්ත තියෙන බව දන්නවා නිමින්න නැතිකොට නැතින බව දන්නවන්න එයා විඳින්න යන්නේ නිමිත්ත වේවා කියන්නේ නැහැ අනිමිත්ත වේවා කියන්නේ ඒකට වේදනා චෛසිකයක් පහළ වෙන්නේ නැහැ. පහළ වුණාට ගණන් ගන්නෑ. සංඥාවක් හඟන්නේ ගණන් ගන්න යන්නේ නම් කරන්න යන්නේ තිබුණත් නැති වුණත් දෙකටම සමසිත නොසලෙන මනසට කියනවා తాදී හිත කියලා වරක කිසිම අරමුණක් නැහැ මතකයකට හිටින්න දෙයක් නැහැ සම්පූර්ණ නිකන් සරුංග නූල කල්ලගේ සරුංගලයක් වගේ හොයනවා වර එක ආයසරයක් තමයි මූල කර්මස්ථාන වෙනවා වර එක සද්ද ඇහෙනවා ආයසරයක් නැති වෙනවා මෙන්න මේ දෙකේදී එකකට වකටදී එකක් හොඳයි කියලා නිමිති ගන්න නැතුව සංඥාචෛසිකට ඉඩ නොතබා යෝගාවචරය ගත කරන්න කල්ැතුව නිශ්චය කරලා යන්න ඕනේ නිමිත්තක් ගත්තොත් කෙලෙස් නොගෙන හිටියොත් නිකලෙස් ඒ වාගම තමයි මේක සංස්කරණය නොකර හිටියොත් ප්‍රාර්ථනා කරන්න නැතුව ප්‍රණිති පහල කරගන්න නැතුව දඟලන්නේ නැතුව සචේතනිකව යමක් නොකර සසංකාරික යමක් නොකර ඉන්න ඉතින් ඒක කවුරු කරන දෙයක්ද කියන්න බෑ. මොකද යෝගාවචරය ඉන්නවනම් මොනවද කරන එකයි කරන්නේ. නිමිති ගන්නවා, අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ හැම එකකම ආය නැති මම ඇති. ආය නැති මාන්නේ ඇති. ආය නැති තණ්හාව ඇති වෙනවා. ඒ නිසා එතනදී යමක් නොකර සිටීමේ හැකියාව බලන්න නම් මෙච්චර පිරිසුදු කරගත්ත එකට පෑදීතියට බොරදියේක් නොවේවා අම්මා නැති කාලට බඩගිනින් අපට බඩගිනි නොවේවා කියලා මේ පෑදීතියට මෙහෙම යnderලා මේ පෑදීතිය දිහා බලන් ඉන්න බැරිකමනේ අපිට තියෙන්නේ මේ අනාකූල ප්‍රවාහය ආපුවාම ඒකේ විචිත්‍ර භාවය නැති නිසා අපි මේක අනනවා ඒ අනාකූල ප්‍රවාහය එහෙම යන්න ඒ යෝගාවචරයා තුළ තියෙන ඒ ගතියට තාදී ගුණය ඥානසිත තථාගත කියලා කියන්නේ ඒව් කෙනා මේක ඇති කරගත්තට වැඩක් නෑ මේකට සමාදම් වෙන්න දන්නේ නැත්තම්. මේ කියන කාටවත් ඒක ඇති කරන්න බෑ කියන චෝදනාව මම කරන්නේ නෑ. උගදෙනෙක් ඒක ඇති කරගෙන තියෙනවා. නමුත් මේක ඒකට සමාදම් වෙන්න දන්නේ නෑ මේකට ගිහිල්ලා දගනවා. මේකට ගිහිල්ලා පෑදීතියට බොරදිය දාන. මේකට ගිහිලා අනාකූල ප්‍රය ආකූල කරගන්නවා. ඒක තමයි මායාව සංඥා මායාවේ හැටි සංස්කරණය කියලා කියන්නේ මොනවා හරි කරන්න හිතෙනවා. මෙහෙම තිබුණොත් හරියන්නේ නැහැ මේක මෙහෙම වෙයි මෙහෙම වෙයි කියලා හිත ඇතුලේ බය ඇති කරන සංකා ඇති කරගෙන අර පෑදිච්ච එක අවුල් කරනවා. හැබැයි දෙවන්නේක් නෙමෙයි කරන්නේ. තමන්ගේම අවිද්‍යාව සහ තණ්හාව. ජීනි සර්බලදාරි දෙවි කෙනෙක් ඇවිල්ලා අපි අපායට දාන්නෙත් නෑ. අමරජුරෝ එන්නෙත් නෑ. පිරිසුදු කරලා දීපේකේ ආයේ වසුරු හෙලා ගන්න. ඒත් පාඩුවක් වෙන්නේ අනිදාසේ ආයෙත් එතෙන්ට යන්න පුළුවන්. කොහොම ලක්ෂ වාරයක් කරනකොට යාට තීරණ පටන් ගන්නවා. යම් නිමිත්තක් දැකලා ඒ නිමිත්ත ගෙවම් කරා නම් ගෙවම් කිරීම හරහා පාප කකුසල ධර්ම නැති වෙනවා. ඉන්නේ නිමිත්තගේ නැතිවීමමයි අකුසල ධර්මයන්ගේ පහළ. ආය නිමිති පහළ වෙනවා. ඊවට බුදුජනනාසි දෙන්නේ රූප කියලා නෙවෙයි කියන රූප සංඥා. අන්නේ මතුවෙන මතුවෙන රූප සංඥා කියන අරමුණ ගිවිල ගියාට පස්සේ හිතට සද්ද වගේක් ඇහෙනවා. හිතට රූප වගේක් පේනවා. කයට බරගතියක් දැනෙනවා. විවිධ බිහිසුණු රුදු වේසමවා මඟ අවරන්නේ කියන নানা ප්‍රකරණ. මේ සෑම දෙයක් පිළිබඳව සරුවචාන් සඳහන් කරනවා මේ රූප සංඥා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මේක මගේ ආත්මෙවේ කියලා පැහැදිලිවම ඒවට ප්‍රතිපදාවට පිළිපදින්න පුළුවන්. ඒසයි මතුවෙන මතුවෙන දෙයක් දේශ ආත්‍යතිගත වෙන්නේ නැතුව මේක මගේ එකක් නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි මේක මම නෙවෙයි කියලා දුරුවන් කරන පටන් අරගත්තොත් යාට තේරෙනවා මේ හීන ලෝකෙක දකින් දකින් හීනයට සමාද සමාදම් වෙන්නේ නැතුව එක හීනෙන් එළි වෙන්නේ නැහැ. හීන ලක්ෂ ගණක් එනවා. මේ එකකින්වත් gadu ගන්නේ නැපා. මේකින්වත් දුක් කරදර ගන්න එපා. හිත කරදර ගන්න එපා කියලා රූප සංඥාවේ තියෙන මේ බොඳ වෙච්ච ගතිය ආත්මයක් නැති ගතිය දැකලා ප්‍රතික්ෂේප කරන්න ගත්තොත් දක්ෂ යෝගාවචරින් අතර ජීවන දෙයක් තමයි භාවනාදී මේ මතුවෙන නානා බහුරූපෝලං ධ්‍යාවල්ල මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියපු කෙනාට එදිනදා ජීවිතයේ කවුද ඇවිල්ලා බහුරූපෝලං පාන්න බවත් එයා කියන ඕකත් අරගම තමයි. ඕකෙත් මම කියන්න එපා මගේ කියන්න එපා ආත්මෙ කියන්න එපා කිව්වොත් අර එදිනදා ජීවිතෙත් තේරෙනවා කවුරු මොන තාලෙන් ඉසිකක්කුන් දාන්නවත් ඉසිකක්කුන් නොගෙන ඉන්න එහෙම නැත්නම් ආරූඪ නොවි ඉන්න ආවේශ නොවි ඉන්න පුංචි පාඩමක් පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි මම බුදු මම සම්මා සම්බුදුයි. මම කවදාකවත් සංස්කරණය කරන්නේ නැහැ. මම කවදාකවත් ලෝකෙත් ගැටෙන්නේ නැහැ. කවදාකවත් ලෝකේ මෛත්‍රිය ගැටෙන එක නතර කරන්නේත් නැහැ. ඒ නිසා අපි කොච්චර නිවන් දැක්කත් ලෝකෙන් අපිට එන කරදර වල අරිඹුවක වෙනසක් වෙන්නේ. වෙන්නේ මොකද්ද මේ ගණන් ගන්න එක විතරයි. ඉස්ලාම අපි එක පරිශන කළ බලන්නේ භාවනා කරන හැටි තාම සියුම් මට්ටමේ ඉන්නකොට විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, වේදනා, සංඥා, සංස්කාර එනවා. ඒ ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මේක පුරුදු කරපු කෙනාට ඇත්ත දෙක ඇරියට පස්සෙත් සාමාන්‍ය ප්‍රകൃති මට්ටමේ එන දේවලුත් පේනවා. මේකත් අර හීනේ දැකපු එකම තමයි. මොකටද මේ ඔළුවේ දාගන්නේ? දාගත්තොත් අපසාර. නොදා සිටීමේ හැකියාව බුදුහාමරාවට හොරේ මිනිහට කියනවා ගෑණිට හොරෙන් බුදුහාමරා කියලා. ගෑණිට හොරෙන් මිනිහට කියනවා ගණන් ගන්න එපා මම නිකන් හිටපයි. දාන්නවනම් ගෑණි බුදුහාමරෝගේ බෙල්ල කපනවා. මොකද ගෑණිට ඕන කරලා දෙන්නේ මිනිහට ගණන් ගන්නවන්න. මිනිහා කරලා දෙන්නේ ගෑණිට ගණන් ගන්නවට ඔක තමයි පෞල් ජීවිතය කියන්නේ. බුදුහාමරා කියනවා ඔය ඔය ගෑණිනේ ඔය ඉස්සරහ ගෑනු කොච්චරද අරන් තියෙනවා ඔය ගෑණිත් එකයි. ඔක ගණන් ගන්න එපා. ඒකට මිනිහා කියනවා ගෑණිට යෝධිය තෝ කරන්නේ නැත්නම් කවුද කරන්නේ මේ කෝර පිටෝ කරු කියන්නේ. ඔය දෙන්නට උදැන්සේ ලස්සනට කියලා දෙනවා පැත්තකට ලයින්දගෙන. හැබැයි දෙන්නම එකට ඇහෙන්නේ කියන්නේ. එක්කනට එක්කනට එක වෙලාවේ රහසින් කියන්නේ. ඉතින් මේක ඇහිච්ච කෙනාට තේරෙනවා බුදුජානසේ පාර කියලා දීලා තියෙනවා අපි සුද්ධ වෙලක් තියෙනවා. අපි දන්නේ නැහැ සුද්ධ වෙච්ච බව. අපි මේ සුද්ධ වෙච්ච එකට තමයි ආයේ එක එක දේවල් දාගෙන මේ මම කියාගෙන මගේ කියන ආත්මය කියාගෙන යන්නේ. නිසා මේ රූප සංඥා භාවනාවේ හොඳටම සියුම් මට්ටමේ මේ දූලි වලාවල් වගේ ඉක්විත සංඥායනෙව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා පුරුදු කරපු කෙනාට එදිනදා ජීවිතයේ අනන්ත වාර ගණන් හම්බ වෙනවා. මේ මේ දේවල් වලින් කරදර දුක් කරදර නොගෙන සිටීම තමයි සම්මා ආජීවය කියන්නේ ඔය ඔක්කොම ඔළුවේ දාගෙන කරන එකක් නෙවෙයි කියලා. ඒක කරන්න ගියාට පස්සේ මෙයාට තේරෙනවා අර කාම සංඥා කියලා එන නීවරණ තියෙනවනේ. ඕවත් ගණන් නොගෙන හිටියොත් මොකුත් වෙන්නේ නැහැ. ඉස්සලා නම් වෙන්නේ ඌ එනකොට මාව යක්ෂයෙක් කරගන්නවා, මාව කාම දේනුවක් කරගන්නවා, මාව මත් කරගන්නවා, මාව යට කරනවායි කිය. රූප සංඥා සහ රූප විනයෙන් කටයුතු කරන්න පුරුදු වෙච්ච කෙනාට තේරෙනවා කාම සංඥා ආපු වෙලාවෙත් මේකේ මුලැමැදාක දකින්නවා නම් ධර්මානුපස්සන විදියට නීවරණෝටවත් කරන්න දෙයක් නැහැ නීවරණයන්ගේ මුලැමැදාක දකින්න. ඒක කරන්න බෑ සීලෙ නැති සමාධිය නැති කෙනාට. ඒක තියෙන්නේ විපස්සනා පුහුණුවක. එතින්ද පේන්න පටන් ගන්නවා මේ බුදුඥානසේ සඳහන් කරනවා මාන්නේ මේ තරමට වඩන හිතකින් හිමාල පර්වතයක් දෙකට බලන්න පුළුවන් නම් මේ කුණු තුච්ච අවිද්‍යාව ගැන මොකද්ද කතා කරන්නේ? මේ කුණු තුච්ච කාමච්ඡන්ද ගැන මොනවද කතා කරන්නේ? අරකින් කඩලා කඩලා ඇති කරගත්ත හයියෙන් ඊට පස්සේ කාම ලෝකෙට ගිහිල්ලා බැලුවත් කාම ගුණයන් අතට ගියත් එයා දකින්න රූප සංඥා රූප කාම සංඥා කාම කියන පැත්තෙන් බලනකොට මේ සේරම මායාව විසින් අටවන ලද උගලක් විතරයි. උගලි ස්වરૂපේ දන්නවනම් රටපාල ස්වාමීන් වහන්සේ කියනවා මුවෙක් අල්ලගන්න මුව වැද්දෙක් රසමසවුලක් සහිතව කෙමනක් අටවලා තිනවා උගලක් අටවලා තිනවා දක්ෂ මුවෙක් ඇවිල්ලා රසමසවුල විතරක් කාලා උගල ගස්ස ගන්න නැතුව යනකොට මුවවැද්ද ඇඬුව ගඳුරෙන් බලා ඉන්න වගේ මාර්යා අටවන ඕන උගුලක රසමසවල කාපම් බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මන්ද ගස ගන්න එපා. මෙන්න මේකයි යෝගාවචරය කියන්නේ. යෝගාවචරයට ඕන රසමසවලක් කැපයි. හැබැයි උදන්න ගෙඩිය පිටින් කෑවොත් ඇතුලේ කොක්ක තියෙනවා. ගෙඩිය පිටින් ගිල්ලොත් මාළුවා ගොඩ. ඕන රසමසවලක් කෑපම ඔක ඇතුලේ කොක්ක තියෙන බව දැනගන්න කියලා ඊට පස්සේ රසමසවල කන ගෝවියා තමයි මේ මුවා තමයි දක්ෂ මුවා. මේ අයිතිකාරය බලා ඉන්න උගුල ගැසවත් අල්ලන්න. ඌ අඬාගෙන ඉඳදී යනවා. එහෙම නැති කෙනා කාමයේ දකින්න කොටත් gadu ගෑනවා. කාම සංඥාව දකින්න කොටත් gadu ගෑනවා. රූප දකින්න කොටත් ගන්නවා. රූප සංඥාවටත් gadu ගන්න. ඒ නිසා ඉස්සල්ලාම රූප සංඥාවෙන් කඩා ගන්න. කඩන රූප වලට දාන්න මේක. ඉතින් කාම සංඥාවට දාලා කාමයට ගිහිල්ලා බැලුවත් ආට තේරෙන පටන් ගන්නවා මේ ගහ ගන්න අපිට මොන කොල කඩාපෑමක්ද මේ කාමයේ කියන එකේ මුලැමැදාග මෙච්චරයි ද්වේෂය කියන එකේ මුලැමැදාග මෙච්චරයි. මෝහය කියන එකේ මුලැමැදාග මෙච්චරයි. ඒකේ සංඥාව කඩලා තියෙනවා, රූපේ කඩලා තියෙනවා, රූප සංඥාව කඩලා තියෙනවා. මේ විදිහට ඉහළ කියලට යනකොට මේ යෝගාවචරයට තමන්ගේ භාවනා අඩුම කැඩුම ටික අංග සම්පූර්ණ වෙනකොට යාට ඒ හටම් කරන්න ශිල්ප දක්වන්න කෙලස් තියෙන්නම ඕනේ. කෙලස් නැත්තම් ගේමක් නැහැ. චිත්‍රපටියක පයිත්තයක් නැත්තම් කවුරු බලන්නේ? එතැයි ඒ චිත්‍රපටිය වැඩියෙන්ම ජනප්‍රිය වෙන්නේ වැඩියෙන් ෆයිට් තියනවා නම් ඉතින් එහෙම චරිත තමයි අඟුලිමාල්ලා කියන්නේ. එහෙම චරිත තමයි බුදුරජාණන්සේත් කම හොඳ සෙල්ලක්කාරයෝ. ඒගොල්ලෝ විශාල කෙලෙස් සහිත ලෝකවල ජීවත් වුණා. මුවවැද්දා අමන අටවන්නද මුව උගුලේ රසමස උල කාලා කිමන ගත්ත ගන්න නැතු උගුල ගස්ස ගන්න නැතු වෙන දක්ෂෙක් වගේ මෙන්න මෙයාට තමයි බුදුරජාණන්සේ කියන්නේ මේ ආර්ය පුද්ගලික. කෙලෙස් නැත්තනක ඉන්න කෙනෙක් නෙවෙයි. හරියටම රසමසූල කනවා කවදා උගුල ගස ගන්නෑ. ඉතින් ඒක නිසා මේ බුදුජානනාංශ මේ උගන්වන පාඩම පන්ති කාමරයක විතරක් කරන්න බෑ. කියලා දීලා ඒක ශේෂ්ත්‍රයේ දාලා යොද යොදා තමයි මේ කටයුතු කරන්න යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න තමන්ගේ ආර්ය පරිශ්‍රණය තමන්ගේම යදෝමකින් කරන්න බැරි. එහෙම නැත්නම් සෙල්ලක්කාරකමක් නැති කෙනා හැමදාම ගුරුවරයා අපේක්ෂා කරන කෙනා හැමදාම කමඨාන් සුද්ධ කිරීමට බලාපොරොත්තු වෙන එක නා අම්මගේ තනින්ම කිරි ඉල්ලන එකෙක් වගේ කවදාකවත් හපලා කන්න කැමති නැති. හැදෙන්නේ අවුරුදු දෙක තුනෙන් පස්සේ බබාගේ කිරෙන් වරන්න ඕන. ඒක මම්මගේ තියෙන අනුකම්පා විරහිතකමක් නෙවෙයි. මොකද කිරි දිරවීමේ එන්සයිම නිපදවීම නතර වෙනවා අවුරුදු 3-4 වෙනකල්. ඊට පස්සේ කිරි දුන්නොත් එහෙම මෙයා කිරට උරතල් වෙනවා. ඒක නිසා ඒව අයින් වෙලා තමන්ගේ පරිශීටි කරන්න කැමති නම් එවැනි කෙනෙකුට මේ සූත්‍රය හරි වටිනාකමක් දෙනවා. මානේ සනිදානව උපදිනවා නම් සනිමිත්ත උපදිනවා නම් ඒ සියල්ලම කෙලෙස්. යම් වෙලාවක මේ නිමිති නිමිති ගන්න බැරි ගතිය දුර වෙනවයි කියලා කියන්නේ කෙලෙස් දුර වීමක්. ඒ නිසා ඔක්කොම දේවල් නිමිති අයින් කරන්න එක ප්‍රසිද්ධ නිමිත්තක් ගනි. ඒක මෙහිට ප්‍රාර්ථන කම ඒකේ නිමිත්ත අනිමිත්ත වෙන හැටි, පෞද්ගල ලක්ෂණ පොදු ලක්ෂණ වෙන හැටි, ඡේ වේවි දුවේවි යන හැටි බලනකොට වඩා වඩා සතුටුමත් වෙනවා. වඩ වඩා දියුණු වෙන්න පටන් අර ගන්නවා නම් බුදුහාමුදුරුත් එක්ක සවැත්තොර ජේතවනාරාමයේ හිටියත් එකයි මෙතන හිටියත් එකයි කාරණාව දන්න කෙනාට හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක් වඩපත් වෙනවා. ඒක නිසා දැනට Taman ළඟ තියෙන සියලු දැනුම සියලු අත්දැකීම් හැම වෙලාවෙම නැවත නැවත ආයෝජනය කරමින් ඉදිරියට යෑමක් ਸਰවඥාන්සේ ඒකාන්තයෙන්ම අපෙන් බලාපොරොත්තු වෙනවා. හැමදාම තනෙන් කිරිපුවාන බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා තමන්ගේ දේවල් නැවතන සායෝජන කරගෙන ඒ තමන්ගේ පෙත ස්වාධීනව දියුණු කර ගැනීමට අද දවසේ ධර්ම දේශනාව සියලු දෙනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.